අපි දේශනාවන් ගණනාවක් අවසාන වශයෙන් සාකච්ඡා කරමින් සිටියේ මජ්ක්‍ධිම නිකායේන සූත්‍ර දේශනාවක් වන සල්ලේක සූත්‍රය පිළිබඳවයි. එම සල්ලේක සූත්‍රය ආශ්‍රයෙන් පැවැත් වූ දේශනා මාලාවෙහි අපි සාකච්ඡා කළා මම සල්ලේඛයට පැමිණියා කියලා ශ්‍රාවකයා අධික වූ මානයකට පත්වන්නා වූ අවස්ථාවන් පිළිබඳව ප්‍රථම ධාන, ද්විතීය ධාන ආදී වශයෙන් ඒ ධාන සුවයන්ටපත් වුනහම බොහෝ දෙනෙක් ඒ ධාන සුවයෙන් පින්නතුනේ ගැලවෙන්න කැමති වෙන්නේ ඒ ධාන සුවයම වින්දනය කිරීමම එයත් අල්ලාගෙන එහි නැවතෙන්න බලනවා. ඒ සුවේ දැනුනම ඒ ධානයේකට සමවැදුනම ඒ පුද්ගලයාට ඒ ශ්‍රාවකයාට හිතෙන්නේ ආ දැන් මගේ හිතේ කෙලෙස් ධර්ම නැහැ කියලා. නමුත් දැනගන්න උවමනයි ඒ කෙලෙස් ධර්ම නැති ලෙස පෙන්눔 කරන්නේ ධානයේ තියෙන තුරු විතරයි. බොහෝ දෙනෙක් ධානයේකටපත් වුනහම ඒ ධානයෙන් ඔබට යන්න සමර්ථ වෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි අපි ක්‍රමානුකූලව සාකච්ඡා කරගෙන ආවේ ඒ ඒ අධික වූ මානයක් අඤ්ඤත්‍ර අදිමානා කියලා සඳහන් කළා අදිමානයක් උපදිනවා මේ අදිමානය උපදින්නේ කාටද කියලා අපි කතා කළා මේ ධර්ම මාවතේදී අධිමානයක් මම සල්ලේකයෙන් වාසය කරනවා ඒ කියන්නේ මම කෙලෙස් ධර්ම සංසිඳවලයි මේ වාසය කරන්නේ කියලා අධික මානයක් උපදින්නේ කාටද කියලා අපි සාකච්ඡා කළා රහතන් වහන්සේලාට උපදින්නේ මාර්ගඵලලාභී උත්තමයන්ට උපදින්නේ ලාමක පෘථග්ජනයන්ට උපදින්නෙත් නැහැ. එහෙනම් මේ අධික මාත්‍ර මානෙ උපදින්නේ කාටද? පුහුදුන් භාවයේ ඉක්මවා යෑම පිණිස සමත විදර්ශනාදී වඩන්නා වූ ශ්‍රාවකයාට තමයි මේ මානෙ මේ මානෙ උපදින්නේ. මේ කියන්නේ ලෙඩට බෙහෙත් බොනකොට ඒ බෙහෙත් වලින් හැදෙන ලෙඩ ගැන. ලේසි නෑ. පින්වත්නි අද ඉඳන් අපි සාකච්ඡා කරනවා සල්ලේක පරයාය. අපි නතර කළේ එතනින් සල්ලේක පරයාය. බුදුරජාණන් වහන්සේ මුලින්ම සල්ලේක සූත්‍රයේදී කරන්නේ මම සල්ලේකයකට පැමිණියා කියලා ඇති කරගන්නා වූ මානයෙන් මුලා වෙන තැන් ටික මුලින් අඳුන්වලා දුන්නා. අඳුන්වලා දීලා ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අපිට සල්ලේකය ඇති කර ගැනීම සඳහා කාරණා කීපයක්. කාරණා පෙන්නනවා 44ක්. අන්න ඒ කොටසට කියනවා සල්ලේක පර්යාය කියලා. පර්යාය පහක් ඔස්සේ මේ සල්ලේක සූත්‍රය කතා කරනවා. මේකට කියනවා පංච සංදි කියලා. පංච සංදි. මේ සූත්‍ර දේශනාව අවසානයේ ඒක කියවෙනවා. එතකොට පළවෙනිම කාරණේ තමයි ඔන්න මේ සූත්‍රයේ බැඳෙන සල්ලේක පර්යාය. සල්ලේක පර්යාය කියලා කියන්නේ කෙලෙස් ධර්ම දුරු කරන්නා වූ ක්‍රමය පළවෙනියටම බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා ඉදකෝපනවෝ චොන්ද සල්ලේකෝ කරණීයෝ චොන්ද මෙන්න මේ විදිහට නුඹ සල්ලේකය කළ යුතුයි කොහොමද පරේ විහිංසකා භවිස්සන්ති මේ ලෝකයේ අනෙක් අය හිංසාකාරීවයි හැසිරෙන්නේ මේ ලෝකයේ අන්‍යයන් හිංසාකාරීව හැසිරෙනවා හිංසාකාරීව හැසිරෙන ලෝකයේ චුන්ද නුඹ සල්ලේකයක් ඇති කරගන්න කියලා කියනවා කොහොමද? මයමෙත්ත අවිහිංසකා භවිස්සාමීති සල්ලේකෝ කරණීයෝ. මම මෙහි අවිහිංසාවාදීව ඉන්නවා කියලා සල්ලේකේ ඇති කරගන්න කියනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන පළවෙනිම කාරණේ. දැන් අපිට හිතන්න වටිනවා එතකොට මෙතන සල්ලේකය කියන්නේ මොකද්ද කියලා. මෙතන සල්ලේකය මොකද්ද කියලා අට කතාවේ කියනවා. අවිහිංසාවමයි සල්ලේකය කියලා කියන්නේ මෙතන. අවිහිංසාවමයි. ඒ කියන්නේ හිංසාවෙන් දුරු වීමමයි. එහෙනම් මේ සල්ලේකය කියලා මෙතන කියන්නේම මතක තියාගන්න අකුසල ධර්මෙමයි. පැහැදිලිද? දැන් චුන්ද හාමුදුරන්ට මුලින්ම බුදුරජාණන් වහන්සේ අවවාද කරන්නේ කොහොමද? චුන්ද ඔබ මෙන්න මෙහෙම සල්ලේකය කරන්න හිංසාවෙන් යුක්තව ඉන්න ලෝකයා අතර නුඹ අවිහිංසාවාදීන් ඉන්න කියලා. අන්න ඒ අවිහිංසාවාදයම තමයි සල්ලේකය කියන්නේ. අනුන්ට හිංසා නොකරන පීඩා නොකරන සිත. එතකොට අනුන්ට හිංසා පීඩා පමුණුවන සිතුවිල්ලක ඉන්නවනම් එයින් තේරුම් ගන්න ඕන සල්ලේකයකටපත් වෙලා නැහැ. සල්ලේකයකටපත් වෙලා නැහැ. මේක පින්වත්නි අපි අනෙක් පසට පෙරලලා බලන්න ඕන අපේ පැත්තට. සල්ලේකය කියලා කියන්නේ හිංසාවෙන් වැළකීමම නම් හිංසාවෙන් නොවැළකීම කියලා කියන්නේම සල්ලේකේ අහිමිකම. එතකොට ඇයි මේ කාරණා සල්ලේක පරයායේ කාරණා 44කින් ඇයි මේ හිංසා නොකිරීම කියන එක පළවෙනියටම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? සල්ලේක පරයාය කියලා ක්‍රමවේද 44ක් පෙන්නනවනේ. මේ 44න් බලන පළවෙනි එකම කියන්නේ හිංසාකාරීන් මැද අපි අවිහිංසාවාදීව ඉන්න ඕනේ. ඇයි මේ අවිහිංසාව ගැන කියන එක පළවෙනිම කාරණේ හැටියට දිස්වේ. ඒකට හේතුව තමයි මේ ලෝකයේ සල්ලේකයක් ඇති වෙන්න නම් පින්නතුනේ පළමු කොටම පුද්ගලයාගේ సంతානය තුල කරුණාව, දයාව ආදී ගුණධර්ම වැඩෙන්න ඕනේ. ඒ කරුණාව, දයාව, හිතානුකම්පාව වගේ දේවල් වැඩෙන්නේ නැත්නම් එතනින් එහා පැත්තේ ගුණධර්ම වලට ඒ හිත විවෘත වෙන්නේ ඒකනේ පංචශීල ප්‍රතිපදාවෙත් පළවෙනිම කාරණය පාණාතිපාතා. එහෙනම් අපිට පළවෙනි සල්ලේක ඇති කරගන්න කියනවා හිංසා කරන ලෝකයා අතර අනෙක් අය හිංසාකාරීව හැසිරේවි. ඒ අය අතර සල්ලේකයකට පැමිණෙන කෙනෙක් නම් අවිහිංසාවෙන් ඉන්න ඕනේ. මේ කියන්නේ ලෙඩ්ඩු අතර නිරෝගීව ඉන්න හැටි. බුදුහාමුදුරන්ගේ ක්‍රමය එහෙම එකක් නේ. සුසුකං වත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු manussේසු විහෙරාම අනාතුරා. අපි සුවෙන් ඉන්නවා. ඒ සුවෙන් ඉන්නේ ලෙඩ අතර ලෙඩෙක් වෙලා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපිට සුවෙන් ඉන්න පෙන්වන ක්‍රමය ලෙඩ අතර ලෙඩ නැති නිරෝගී කෙනෙක් හැටියට සුසුකං වත ජීවේසු ආතුරේසු අනාතුරා මේ ලෝකයා ලෙඩ වෙලා ඉන්නේ කාමයෙන් ආතුර වෙච්ච ලෝකයක් කාමයෙන් ආතුර වෙච්ච ලෝකයකට බුදුරජාණන් වහන්සේ පෙන්වන සැපය ඒ කාමාතුර භාවයෙන් මිදීමෙන් ලබන්නා වූ එකක් මිසක කාමයෙන්ම ආතුර වෙච්ච සැපයක් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන සැපය කාමය අත්හැරීමෙන් මිසක කාමයේ තුල läග ගැනීමෙන් නෙමෙයි. ඊළඟට පින්වත්නි දෙවනි සල්ලේක පර්යාය කියනවා පරේ පානාති පාතා භවිස්සanti මයමෙත්ත පානාති පාතා පටිවිරතා භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ මේ ලෝකේ අනෙක් අය ප්‍රාණඝාත කරනවා හැබැයි ප්‍රාණඝාත කරන ලෝකයේ මම ප්‍රාණඝාත නොකර ඉන්නවා කියලා සල්ලේකේ ඇති කරගන්න කියනවා මේක බැරෑරුම් අවස්ථාවක් වින්නොතනේ මොකද මේ පාන අතිපාත කියන්නේ ප්‍රාණය අතිපාතනය කරනවා ඒ කියන්නේ යම් පුද්ගලයෙකුට අවුරුදු 100ක් ආයුෂ තියෙනවා. හැබැයි අවුරුදු 100ක් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් 80න් ඒ ජීවිතය හෙළනවා යම්කිසි කෙනෙක්. පැහැදිලිද? හරියට මේ වගේ දෙයක්. ගහක අඹ ගෙඩියක් තියෙනවා. ඒ අඹ ගෙඩිය ඒ ගහේම ඉදෙන්න තියෙන එකක්. හැබැයි පොල්ලක් ගහලා ඒ අඹ ගෙඩිය වට්ටනවා. අන්න ඒ වගේ ස්වභාවයෙන් ආයුෂ තිබුණා වුණත් තව ස්වභාවයෙන් ඉන්න පුළුවන් කෙනාගේ ජීවිතය අතරමඟදී වටන එකට තමයි පාන අතිපාත කියන්නේ. ප්‍රාණය හෙලනවා කියන එක. ප්‍රාණය හෙලනවා. එතකොට මේ ලෝකේ ප්‍රාණය හෙලන එහෙමත් නැත්නම් ප්‍රාණඝාත කරන ලෝකයා අතර මම ප්‍රාණඝාත නොකර ඉන්නවා කියලා සල්ලේකයක් ඇති කරගන්න කියනවා. පින්නොතුනේ මේ හැම එකක්ම සිල්පද වශයෙන් බැලුවොත් නම් පින්වත්නි සම්පූර්ණ වෙන්න කාරණා කීපයක් එකතු වෙන්න ඕනේ. දැන් ඔබ සමාදන් වෙන සීලයක් තියෙනවානේ පංච සීලයක්. සත්වයෙක් නොමරූ පමණින්ම ප්‍රාණඝාත සිල්පදය මුළු මනින්ම ਸਰවාකාරින්ම සම්පූර්ණ කළා වෙන්නේ නැහැ. වැටහෙනවද? ඒකට තව කාරණා සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ මොනවද? පළවෙනි කාරණේ තමයි පානාතිපාතා පටිවිරතෝ ප්‍රාණඝාත කරන එකෙන් වළකිනවා. ඒ පළවෙනි පියවර. එපමණකින් සිල්පදයේ ਸਰවාකාරයෙන් රැකවෙන්නේ දෙක ඒ ප්‍රාණඝාත සඳහා යම් අවියායුධයක් දඬුමුගරක් හරි වෙත්නම් අන්න ඒ දේවල් Tamange සමීපයෙන් බැහැර කරන්න ඕනේ. ඊළඟ කාරණය එපමණකින් සෑහීමකටපත් වෙන්න බෑ. සියලු සත්වයන් කෙරෙහි තානුකම්පාව පැතිරෙන්නත් ඕනේ. එතකොට මේ බුදුහාමුදුරුව පෙන්වන්නේ ඇතුලාන්තයෙන්ම ප්‍රාණඝාත සිටිවිල්ල උදුරා දමන වැඩපිළිවෙලක්. ආයුධයක් තියාගෙන නමුත් ඇතුලාන්ත දයානුකම්පාව ඇති වෙලත් නැත්නම් ආයුධ බැහැර කරලත් නැත්නම් ප්‍රාණඝාත නොකරනවා කියන එක හරියට පින්නතුනේ හිල් වෙච්ච කලයකට උඩින් පැලස්තරයක් දැම්මා වගේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ස්වභාවය තමයි පැලස්තර නැහැ. බුදුරජාණන් වහන්සේ වේදනානාශක නෙමෙයි දෙන්නේ. රෝගයේ නිධානයේ තමයි උන්වහන්සේ ප්‍රතිකාර කරන්නේ. ඒ නිසා උන්වහන්සේ පළමු පියවර හැටියට ප්‍රාණඝාතය කරන එක නතර කරනවා. බලන්න මේක දක්ෂ වෛද්‍යවරයෙක්ගේ ප්‍රතිකාර ක්‍රමයක් වගේ. දක්ෂ වෛද්‍යවරයෙක් රෝගයකට ප්‍රතිකාර කරනකොට ඒ රෝගයට ප්‍රතිකාර කරන අනුපිළිවෙලක් තියෙනවා. අනුපිළිවෙලකට තමයි පළමු කොටම විය යුත්තේ මෙය. දෙවැනි කොට විය යුත්තේ මෙය කියලා අනුපිළිවෙලකට ප්‍රතිකාර කරලා රෝගියා සුවපත් කරනවා. අන්න ඒ වගේ තමයි පළමු කොටම ප්‍රාණඝාත කරන එක නතර කරනවා. දෙවැනි කොට ඒ සඳහා උපකාර වන යම් කිසි බඩු බාහිර වෙයි නම් ඒ ටික ඉවත් කරන තැනට හිත හදනවා. තුන්වෙනි කාරණය ඇතුලාන්තයෙන්ම ප්‍රාණඝාත සිත උදුරලා දානවා. කොච්චර සාර්ථක වැඩපිළිවෙලක්ද බලන්නකෝ. දැන් එතකොට මතක තියාගන්න ඔබ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං කියලා සමාදන් වුණාට ඒ සමාදන් වෙලා මදුරුවෙක්වත් මරන්නේ නැති වුණාට ඇඳ යට පොල්ලක් හරි තියාගෙන ඉන්නවා නම් මතක තියාගන්න පළවෙනි සිල්පදේ රැකින්නේ පිරිසිදුව රැකින්නේ පිහියක් තියෙනවා ඇඳ යට ඒක පාං කපන්නම නම් ගෙනාවි සිල්පදේට හානියක් නැහැ හැබැයි ඒක වුණත් තියාගත්තේ කවුරු හරි ආවොත් මම බලා ගන්නම් කියලා නම් සිල් පදයේ අනතුරක තියෙනවා. සිල් පදේ ਸਰවාකාරයෙන් රැකින්නේ නැහැ. දැන් ඒක බලන්න පින්වත්නි මේක මේ හිතන තරම්ම ලේසි නෑ. ජීවිත පරිත්‍යාගයෙන් උනත් පින්නතුනේ ප්‍රාණඝාත නොකරන කෙනෙක් ඉන්න ඕනේ. සමහර තැන්වලදී අපිට මේ අකුසලයන්ගෙන් රැකෙන්න දැනට අපුයි මගෙන් එහෙම එකක් වෙන්නේ නැහැ කියලා අපි හිතා දා ගන්නවා හරි පහසුවෙන්. නමුත් අභියෝග එනකොට තමයි අපිට තේරෙන්නේ මේ සල්ලේකේ ඇති කරගන්න එක ලේසි නෑ කියලා. දැන් උදාහරණයකට අපි හිතමු ඔබ මදුරුවෙක්වත් ඝාතනය කරලා නෑ. කරන්නෙත් නෑ කියලා දිෂ්ඨානයක ඉන්නවා. දැන් ඔබ හිතන්න ඔබේ ආදරණීය දරුවෙක් ඉන්නවා. ඒ දරුවව කවුරු හරි ත්‍රස්තවාදියෙක් අල්ලගෙන ඒ දරුවගේ බෙල්ලට පිහිය තියාගෙන ඔබට කුකුලෙක් දීලා කියනවා මොකද කියන්නේ නුඹ ඔය කුකුලා මැරුවේ නැත්නම් නුඹේ දරුවගේ බෙල්ල කපනවා කියලා. දැන් එතකොට ඔබ මොකද කරන්නේ? දැන් මහා දරුණු ත්‍රස්තවාදී ඔබේ දරුවා වල්ලගෙන. ඒ දරුවගේ බෙල්ලට පිහියක් තියාගෙන ඔබ අතර කුකුලෙක් දීලා ත්‍රස්තවාදියා කියනවා. නුඹ කුකුලා මැරුවේ නැත්නම් මන් නුඹේ දරුවා මරනවා. දැන් මොකද කරන්නේ? ඔන්න ඔය වගේ අභියෝගයක් එනකොට තේරෙනවා සමහර විට එතකොට නම් ප්‍රාණඝාතය කෙරෙන්නත් ඉඩ තියෙනවා කියලා. ඔහොම අභියෝගයක් එනකන් අපිට හිතෙන්නේ අපෙන් ඔහොම එකක් වෙන්න පුළුවන් නේද කියලා. වෙනත් කෙනෙකුගේ බලපෑමක් නිසා වෙනත් කෙනෙකුගේ අපේ සිත පෙරලීමක් නිසා ඇත්තටම අජාසත් රජුරෝ කියලා කියන්නේ සෝවාන් වෙන්න ඉඳපු කෙනෙක් නේ. තාත්තා මරලා නිරේ යන්න ඕන කෙනෙක් නෙවෙයි. නමුත් පාප මිත්‍රයා ඔහුව පෙරළුවනේ. මේ සල්ලේඛයේදී මතක තියාගන්න මේ ශාසනයේ අග්‍රඵල නෙළන තුරා මේ ශාසනය පිහිටලා තියෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය මතයි. සෝවාන් මාර්ගයේදී සෝවාන් වීමේ අංග මොනවද කියලා ඇහුවොත් ප්‍රමුඛම එකක් සත්පුරුෂ සංසේවෝ. පළවෙනි එක සෝවාන් වීමේ අංග. ඒකට කියනවා සෝතාපට්ටි අංග. පළවෙනි කාරණේ සත්පුරුෂ ශාස්ත්‍රය. සකුරුදාගාමි වීමේ අංග මොනවද කියලා ඇහුවොත් පළවෙනි කාරණේ සත්පුරුෂ ආශ්‍රය. මේ මුළු ශාසනයම පිහිටන්නේ සත්පුරුෂ කල්යාණ මිත්‍ර සම්පත්තිය උඩයි. එතකොට පාප මිත්‍රයාට පෙරලන්න බැයිද අපිව? පාප මිත්‍රයාට අපිව පෙරලන්න පුළුවන් පින්නොත්. නැත්තම් අජාසත් රජුරෝ සෝවාන් වෙන්න ඉඳපු කෙනා. එදා දේවදත්ත හාමුදුරුවන්ට කලින් පින්වතුනේ අජාසත් රජුරවන්ට ආනන්ද හාමුදුරුව හමු වුණා නම් දේවදත්ත හාමුදුරුවන්ට කලින් අජාසත් රජුරවන්ට සාරිපුත්ත මහරහතන් වහන්සේ හමු වුණා නම් මහා මුගලන් මහරහතන් වහන්සේ හමු වුණා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ හමු වුණා බලන්නකෝ මේ අසත්පුරුෂයා කරපු අපරාධේ. ඒ වගේ පෙරලනවා පින්නතුන මුගලන් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ එක භවයක අන්ධ වෙච්ච අම්මයි තාත්තයි දෙන්නම ඝාතනය කළේ වෙන පිටස්තරින් අල්ලපු gederin හතුරෙක් ඇවිල්ලා නෙමෙයිනේ. තමන්ගෙම බිරිඳනේ ඒ කල්පයක් අපායේ පැහෙන්න කාරණේ හැදුවේ. එතකොට අපි අපේ අසත්පුරුෂයෝද සත්පුරුෂයෝද හොයන්නේ හැම වෙලාවකදීම අපේ බිත්ති හතරෙන් එළියේ. නේද? මට ඇසුරට ලැබිලා තියෙන්නේ සත්පුරුෂයේද අසත්පුරුෂයේද කියලා අපි බොහෝ විටකදී බලන්නේ අපේ බිත්ති හතරෙන් එළියේනේ. අපේ බිත්ති හතරෙන් එළියේ ඉන්න අසත්පුරුෂයන්ගෙන් රැකෙන එක ඒ තරම් අසීරු නෑ. නමුත් ඒ සත්පුරුෂයෝ මගේම අය කියලා එනකොට පින්නතුනේ සමහර වෙලාවකදී මගේකම නිසාම ඒ අසත්පුරුෂ ධර්මයේට අපිට අනුගත වෙන්න ඉඩකඩ හැදෙන්න පුළුවන්. ඒකෙන් බේරෙන එක ලේසි ලේසි නෑ. මුගලන් හාමුදුරුවන්ට පෙර භවයක උනේ ඒකද නැද්ද? ඒ කාරණේ. ඒ නිසා මේ ප්‍රාණඝාතාදීන් වළකිනවා කියන එක බොහෝම අදිෂ්ඨාණයෙන් මහා වීරියකින් කරන්න ඕන දෙයක්. ඊළඟට සල්ලේඛය කරන්න කියනවා. පරේ අදින්නාදායි භවිස්සanti මයමෙත්ත අදින්නාදානා පටිවිරතා භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ මේ ලෝකේ අන් අය අදත්තාදාන කරනවා හැබැයි අදත්තාදාන කරන ලෝකයේ මම අදත්තාදානය නොකර වැළකීලා ඉන්නවා කියලා සල්ලේකය ඇති කරගන්න කියනවා එතෙන්දි සල්ලේකය කියලා කියන්නේම අදත්තාදානය නොකර ඉඳීම පැහැදිලිද එතනදී ඒ කෙලෙස් ධර්මයේ දුරු කරලීම කියලා කියන්නේ මොකද්ද? අර අදත්තා දානේ නොකර ඉඳීම. දැන් සමහර අය තෙන්දි කියනවා මේ රාජසන්තක දේවල් ගත්තම මේක අදත්තා දාණයට අහු වෙන්නේ කියලා. රජේ කියන්නේ ඉතින් මිනිස්සුමනේ මිනිස්සු කියන්නේ අපිමනේ. ඒ නිසා ඕවා ඉතින් කොහොමත් අපේනේ ඕවා ගත්තම අදත්තා දාණේ වෙන්නේ නැහැ කියලා. එහෙම එකක් නැහැ පින්නතුනේ. යම් කිසි දෙයක් රාජ්‍ය සන්තක නම් එයා අයිති වෙන්නේ ඒ සමය තුළ ඒ රට පාලනය කරන්නා වූ පාලන තන්ත්‍රයටයි. ඒක අදත් ආදාහනයක්. තවත් අවස්ථාවන් වලදී ඉහතදී ප්‍රාණඝාතය ගැන අපි කතා කළා. එහිදීත් යමක් කියන්න ඕන සමහර අය දුකෙන් නිදහස් කරලීම පිණිස කරන ඝාතනය ප්‍රාණඝාතයක් නෙවෙයි අපරාධයක් නෙවෙයි කියලා දකිනවා. පැහැදිලිද? ඒ කියන්නේ අපි හිතමු යම් සත්වෙයි උගුලකට අහු වෙලා ඒ සත්වයා බාගෙට මැරිලා. අනේ ඉතින් මේ දුක විඳ විඳ ඉන්නවට වඩා කියලා ඊටු ටිකත් මැරුවොත් එහෙම. ඒක ප්‍රාණඝාතයමයි. දුකෙන් නිදහස් කරලීම පිණිසවත් අපිටනේ දුක ඒක දුකක් හැටියට පේන්නේ. ඒ සත්වයට ඕන කරන්නේ මැරෙන්න නෙවෙයි. ඒ සත්වයට ඕන කරන්නේ කොහොම හරි එතනින් නැගිටින්න. Tamange පැත්තෙන් බලලා බෑ. ඒ දුකටපත් වෙලා ඉන්න සත්වයාගේ පැත්තෙන් බලන්න ඕනේ. අදත් ආදානයත් එහෙමයි. අනේ මේක ඉතින් අපරාධනේ. මේක මං ගත්තේ නැත්නම් කාටවත් නැතුව විනාශ වෙනවයි කියලා අයිතිකරුවෙක් ඉන්න එකක් නම් ඒත් අදත්තාදානෙම තමයි පින්නපොරේ. අදත්තාදානෙමයි. ඊළඟට පින්වත්නි පරේ අබ්‍රහ්මචාරී භවිස්සanti මයමෙත්ත බ්‍රහ්මචාරී භවිස්සාමාති සල්ලේකෝ කරණියෝ. මේ ලෝකේ අනෙක් අය අබ්‍රහ්මචාරී. ඒ කියන්නේ බ්‍රහ්මචාරී නෑ. නමුත් බ්‍රහ්මචාරී නොවන ලෝකයක මම සල්ලේකයක් ඇති කරගන්න ඕනේ කොහොමද? මම Brahmachariව ඉන්නවා. දැන් මෙතෙන්දී සමහර අවස්ථාවන් වලදී දැන් මෙතන Brahmachari කියන වචනයයි පාවිච්චි වෙලා තියෙන්නේ. දැන් ඔබ අෂ්ටාංග සීලේ සමාදන් වෙනකොට අබ්‍රහ්මචර්යා කියනවා. ඊළඟට පංචශීල සමාදානයේදී ඔබ කියනවා කාමේසු මිච්ඡාචාරා කියලා. මෙතෙන්දි පින්නතුනේ වෙනස වටහා ගන්න ඕමනයි ඇතැමෙක් කාමයේසු මිච්ඡාචාරා කියන කාමයේහි වැරදි වූ සේවනය වැරදි හැසිරීම ඇතැමෙක් මේක විවරණය කරනවා ඇස කන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රියයන් ඔස්සේම මේ පංච ඉන්ද්‍රියයන් ඔස්සේම රූප ශබ්ද ගන්ධ ආදී වශයෙන් මේ පංච කාමයේහි අධික ආසාවමයි මේ කාමීසු මිච්ඡාචාරා කියන එකෙන් කියන්නේ කියලා. එහෙම එකක් නෑ පින්නතුනේ. පංචශීල ප්‍රතිපදාවේදී කාමේසු මිච්ඡාචාරා කියලා කියන්නේම වැරදි ලිංගික සේවනයටමයි. ඍජුවම ඒක එහෙමමයි. මොකද කාමේසු මිච්ඡාචාරා කියන සිල්පදයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී කියන මේ සියලු කාම වස්තුන් කෙරෙහි ආසාව දුරු කිරීම නම් අදහස් වෙන්නේ ඒ සිල්පදය භාග්‍යවතුන් වහන්සේ පැවිදි අපිටත් පනවනවා. නමුත් ඒ සිල්පදය අපිට පනවලා නැහැ. දැන් කාමයේ දුරු කිරීම කියන එක අපිත් කරන්න ඕනේ. එහෙනම් බුදුහාමුදුරුවෝ ඒ කාමේසු මිච්ඡාචාරා කියන එකෙන් අදහස් කළේ රූප ශබ්ද ගන්ධ ආදීෙහි සංවරයක් නැතිකම නම් ඒක ඉන්ද්‍රිය සංවරයේ හැටියට බුදුහාමුදුර අපිටත් පෙන්නනවා. නමුත් අපිට ඒක පෙන්නලා නැහැ. ඒක පෙන්නලා තියෙන්නේ ගිහි ඔබට එයත් තේවත් සමාදන් වන දින හැර අනික් දිනවල. එතකොට පෙහෙවස් සමාදන් වීමේදී හරි හෝ වැරදි හෝ සියලු කාම සේවනයෙන් වැළකීමට කියනවා මෙතන Brahmachari වීම කියලා. පැහැදිලිද? කාමේසු මිච්ඡාචාරා කියද්දී වැරදි කාම සේවනයෙන් වැළකීම Brahmachari වීමේදී හරි හෝ වේවා වැරදි හෝ වේවා කාම සේවනයෙන් වෙන්වීම තමයි මෙතන අදහස් කරන්නේ. ඊළඟට කියනවා පරේ මුසාවාදී භවිසanti මයමෙත්ත මුසාවාදා පටිවිරතා භවිස්සාමාති සල්ලේකෝ කරණියෝ මේ ලෝකයේ අනික් අය බොරු කියනවා මුසාවාද කරනවා ඒ මුසාවාදයෙන් ජීවත් වන ලෝකයේ අතර අනුන් අතර මම මුසාවෙන් වළකිනවා කියලා සල්ලේකයක් ඇති කරගන්න කියනවා පැහැදිලි නේද එතකොට මේ එකින් එක එකින් එක එකින් එක බුදුරජාණන් වහන්සේ කරන්නේ ශල්‍ය කර්මයක් කියලා අමතක කරන්න එපා. මේ හැම එකකින්ම කරන්නේ අපේ సంతානයේ ඇති වෙලා තියෙන නොඑක් ආකාර පිළිකාවන් කපලා ඉවත් කරන එක. එකින් එක කරන්නේ ඒක සල්ලේකයට. දැන් ලෝකේ සමහර අය ධානයන්ටපත් වෙලා ඒ ධාන සුවයේ ඉන්නවා. හැබැයි මේ කියන මං අවිහිංසාවාදී මම ප්‍රාණඝාතයෙන් වළකිනවයි කියලා සල්ලේකය ඒ අය තුල නැහැ. ධානය තියනකන් ඒකෙන් වැළකීලා ඉන්නවා. හැබැයි යම් විටකද පින්නතුනේ ධානය අහිමි වෙච්ච ගමන් අර කෙලෙස් ධර්ම ටික ආයෙ උපදිනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒ කෙලෙස් ධර්ම ටික సంతාණයෙන් අයින් කරන්න. ඒකයි කිව්වේ මේ පිළිකාවක් අයින් කරන ගැන කියන්නේ කියලා. පැහැදිලිද? එතකොට ඊළඟට කියනවා පින්වත්නි පරේ පිසුනා වාචා භවිස්සanti මයමෙත්ත පිසුනා වාචා පටිවිරතා භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ එනේ කේලාම් කීම මේ ලෝකයේ අන්‍යෝ කේලාම් කියනෝ ඒ කේලාම් කියන ලෝකය අතර මම කේලමෙන් වැළකීලා ජීවත් වෙනවා මේ එකක් එකක් ගානේ නිදහස් වෙන්නේ වරදකින් වරදකින් නිදහස් වෙනකොට හිතෙන් ගැලවෙන්නේ ඒ අකුසලයයි උදාහරණයකට අතින් යමක් දෙනකොට දෙන දේ හිතෙන් ගැලවෙනවා වගේ මං ප්‍රාණඝාතෙන් වළකිනවා කියලා ඒ එක කර්මයකින් වළකිනකොට సంతාණයෙන් කෙලෙස් ධර්ම දුරු වෙනවා. අපි අතුල්ලන්නේ වස්ත්‍රයනේ, ඉවත් වෙන්නේ කුණුනේ. අපි අතුල්ලන්නේ කුණු නෙවෙයිනේ. නේද? අපි වස්ත්‍රයක් අතට ගත්තම අපි සෝදන්නේ ඇත්තටම වස්ත්‍රය. ඉවත් වෙන්නේ කුණු. පැහැදිලි නේද? සෝදන්නේ වස්ත්‍රයයි ඉවත් වෙන්නේ කුණු. ඒ වගේ මේ කියන්නේ පින්වත්නි ප්‍රාණඝාත කරන්නේ නැහැ, අදත්තා දාන කරන්නේ නැහැ කියලා හික්මෙන්න. හැබැයි කුණු ඉවත් වෙනවා. කුණු ඉවත් වෙනවා. ඊළඟ සල්ලේක කාරණේ පරේ පරුසා වාචා භවිස්සanti මය මෙත්ත පරුසා වාචා පටිවිරතා භවිස්සාමීති සල්ලේකෝ කරණියෝ මේ ලෝකයේ අනුන් පරුෂ වූ රළු වචන කතා කරනවා නමුත් ඒ අය අතර මම පරුස වචනෙන් වැළකීලා ජීවත් වෙනවා. සමහර විටකදී පින්නතුනි කෙනෙක් මේ පරුසයි කියලා දකින්න පුළුවන් වචන මාත්‍රයෙන් පමණක්. ඇතැම් තැන්වලදී වචනය ටිකක් තද වුණාට වචනය ටිකක් රළු වුණාට ඒක පරුස වචනයක් නොවන අවස්ථාවක් තියෙනවා. දැන් අපේ භාග්‍යවතුන් වහන්සේ ඇතැම් ඇතැම් අවස්ථාවන් වලදී භික්ෂූන්ට වදාළනේ හිස් මහන කියලා. හිස් මිනිස්සයා කියලා, මෝග පුරිස කියලා. පරුස වචනයක්ද නැද්ද? නෑ. ඇයි එහෙම නොවෙන්නේ? ඒ වචනය බුදුරජාණන් වහන්සේ එහෙම පාවිච්චි කරන්නේ ඒ භික්ෂුව කෙරෙහි පුදුම අනුකම්පාවකින්. ඒ මහා දරුණු අනර්ථයෙන් ඒ භික්ෂුව ගලවා ගැනීම සඳහාමයි. ඒ කියන්නේ සමහර විටකදී යම් වෛද්‍යවරයෙක් වේදනාව දීලා පින්නතුනේ තද කරලා හිර කරගෙන රෝගියෙක් අල්ලගෙන යම් තුවාලයක් සුද්ධ කරන්නේ ඇයි? ඒ වෛද්‍යවරයාගේ රෝගය පිළිබඳව තිබෙන්නා වූ වෛරයක් පිරිමහා ගන්න නෙමෙයි. සමහර විටකදී ඒ රෝගී අප්‍රමාණව වෛද්‍යවරයාට දුස්නගනවා. නමුත් වෛද්‍යවරයාගේ තියෙන්නේ මොනවා කිව්වත් රෝගියා සුවපත් කරන්න ඕනේ. එතකොට ඔහුට ඒක අකුසලයක් හැටියට තියනවද? නෑ පින්නතුනේ. අන්න ඒ නිසානේ දේවදත්ත හාමුදුරුවෝ පින්නතුනේ ලේසලවීම කළා බුදුරජාණන් වහන්සේගේ ජීවක වෙදතුමත් ලේසලවීම කළා බුදුරජාණන් වහන්සේගේ හැබැයි ජීවක වෙදතුමාගේ ලේසලවීම ආනන්තරයේ කර්මයක් නොවෙන්නේ ඇයි? නරක සිටිවිල්ලෙන් නොකල නිසා. නරක සිටිවිල්ලෙන් නොකල නිසා. හැමතැනකම චේතනාහං භික්කවේ කම්මං වදාමි. චේතනාව තමයි කර්මයේ බවට පත් වෙන්නේ. සමහර විටකදී මේ කාරණය හරියට මැදහත්ව තේරුම් ගන්නේ නැතිව සමහර අයට ඕන වෙනවා පින්නතුනේ සීමාවටත් ඔබ්බෙන් ගිහින් සංවර වෙන්න. සීමාවටත් ඔබ්බෙන් ගිහින් සංවර වෙන්න ඕන වුණාම අපි වැටෙනවා නිගණ්ඨ ධහමට සමහර විට. ඒක අනවශ්‍ය දෙයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අපිට මැදහත් පිළිවෙතක්. නෑ ඊටත් වඩා ටිකක් එහාට යන්න ඕන කියලා කියොත් එහෙම අපි වැටෙන්නේ බුදු සමයට නෙමෙයි. අපි වැටෙන්නේ වෙනත් වෙනත් සම්ප්‍රදායන්ට. මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ පනවපු සියලුම විනය නීති පවා සංඝ පාසුතාය සංඝ සුට්ටුතාය සංඝයාගේ පහසුවට තමයි පනවලා තියෙන්නේ. සංඝයාගේ අපහසුවට පනවපු විනය නීති නෑ. යම් විනය නීතියක් තමන්ගේ අපහසුවට තමන් හිං හරව ගන්නවා නම් පින්වත්නි ඒක බුදු සමයෙන් එහා පැත්තට වැටෙන ප්‍රතිපදාවක්. හරි පරිස්සමෙන් බුද්ධ වචනය තුළම ඒ සීමාව තුළම රැඳෙන්න ඕන පින්නතුනේ. ඊළඟට කියනවා පින්වත්නි පරේ සම්පප්පලාපී භවිස්සanti මයමෙත්ත සම්පප්පලාපා පටිවිරතා භවිස්සාමාති සල්ලේකෝ කරණියෝ. ඔන්න සල්ලේකයක් ඇති කරගන්න කියනවා ඊළඟට මේ ලෝකේ අන් අය හිස් වචන කියවනවා. හිස් වචන කියවනවා. ප්‍රලාප ප්‍රලාප ප්‍රලාප කියන්නේ සමහර වෙලාවකදී වෙලත් නැහැ, දන්නෙත් නැහැ, දැක්කෙත් නැහැ, වැඩකුත් නැහැ කියනවා. හැබැයි මේ හැම එකකම මතක තියාගන්න ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් තියෙනවා. ප්‍රාණඝාතයේ ආස්වාද නැද්ද? ප්‍රාණඝාතයක් කරනකොට ආස්වාද නැද්ද? ආස්වාදයක් නැත්නම් ඇයි විනෝදෙට පිළිබඳ යන්නේ? මේ ලෝකේ විනෝදයට විවේකයට පිළිබඳ යන අය නැද්ද? ඉන්නවා. එහෙනම් ප්‍රාණඝාතෙන් ආස්වාදයක් ලබන්නේ නැද්ද? ප්‍රාණඝාතෙන් ආස්වාදයක් ලබනවා. ඔබ අන්තර්ජාලය විමසලා බලන්න අන්තර්ජාලයේ සමහර සත්වයන්ට වද දෙදී වද දෙදී එකවර මරන්නේ නැතිව ඒ අය ආශාද ලබනවා ඒ සත්වයාගේ වේදනාවෙන්. තවත් දෙයක් කියන්නම්. සමහර ඔය වැව් එහෙම තියෙන ප්‍රදේශවල මිනිස්සු සංචාරය කරනකොට ඔබ දැකලා ඇති සමහර දියෙන් ගොඩ දාපු මාළුවෝ අර වැලක වගේ අමුණලා ඉන්නවා. කටු අත්තක එකින් එක එකින් එක එකින් එක අමුණලා ඉන්නවා. ඒ අමුණගෙන ඒ මිනිස්සු අල්ලගෙන ඉන්නවා පාරේ එන යාන වාහනවලට පේන්න. දැන් ඒ මාළුවෝ අර වැලේ එල්ලිලා වරල් සලසල දඟලනවා. විනෝදෙට නෙමෙයි. නැටුමක් නටනවා නෙමෙයි. මේ සත්වයා ඉල්ලන්නේ ජීවිතේ. මේ සත්වයා මායයත් එක්ක මේ යුද්ධේ. ජීවිතය ඉල්ල ඉල්ල මායя එක්ක පොරබදිනකොට වරල් සොලව සොලව ඒ දර්ශනයම නේද එතන වාහන නතර කරන්න හේතුව වෙන්නේ. සමහර අය වාහන නතර කරන්නේ ඒ තැන්වල අන්න තවමත් පණ තියෙනවා අලුත්ම මාළුව කියලා. එතන නතර වෙන්නේ ඒ අර සත්වයාගේ මරණ වේදනාවෙන් දගලන දැගලිල්ල දැකලා. ඒ සත්වයා කන්න කැමැත්තක් උපදව ගන්න පින්නොතන එතනින් සමහරව. මේ ලෝකේ මේ මාළු ටැංකියේ පීනමින් ඉන්න මාළුවව පෙන්නලා මට මේ මාළුවව ඕනේ කියනවා. ඒ ඕනේ කියන්නේ gedara aran යන නෙමෙයි. මොහොතයි ගත වෙන්නේ තමන් ඉඳගත්තු මේසයේ පිඟාන මතට ඒ මාළුවම එනවා. කපලා බැදලා එතකොට මොහොතකට කලින් ඒ සත්වයමයි මේ පීන පීන හිටියේ තමන්මයි ඒ සත්වයාව ඉල්ලුවේ. පින්නතුනේ මේ ලෝකයේ අද ක්‍රම තියෙනවා. ওই මාළු හිස පැත්තෙන් අල්ලලා හිස තෙලේ දාන්නේ නැතිව කඳ කොටස පින්නතුනේ තෙල් වල දාලා බදිනවා. තනින් තන කපලා. ඉන් පස්සේ මේසයේ උඩ පිඟානක තියාගෙන ඒ මිනිස්සු අර මාළුවගේ බැදුණු කොටස් ටික කඩාගෙන කනවා. මාළුවා කට ඇර ඇර ජීවිතේ ඉල්ලනවා. මේ අද මේ අපේ ලෝකේ ආස්වාද විඳින හැටි අකුසල් වල. ආස්වාද නැතුව නෙමෙයි මේ හැම එකකම ආස්වාද විඳිනවා අකුසලයේ කරන අය. අපිට මේකේ ආස්වාදයක් අහනකොටවත් නැත්තේ ඇයි? අපි මේකේ ආධීනව ගැන හොඳට දන්න හින්දා. ඒ විතරක් නෙමෙයි බොරු කියන එකේ, කේලාම් කියන එකේ ආස්වාදයක් නැද්ද? ඈ ආස්වාදයක් නැත්තම් මෙච්චර කියවයිද? ආස්වාදයක් තියෙනවා. ඒ නිසානේ කියන්නේ අනේ දන්නේම නැතුව හවස් වුණා කියලා නැගිටිනවා. කියන්නේ කාලයවත් ගත වෙනවා තේරෙන්නේ නැහැ මේ ප්‍රලාප දොඩවන්න ගත්තම. ඒ තරම් ආස්වාදයක්. හැබැයි ආදීනව නැද්ද? ආදීනව තියෙනවා. ආස්වාදයේ තරම්ද ඊටත් වඩා අධික්කවද? ඊටත් වඩා අධිකව ආදීනව තියෙනවා. ඒ නිසා ප්‍රලාප දොඩවන ලෝකෙක මං ප්‍රලාප කියවන්නේ නැහැ හිස් වචන කියවන්නේ නැහැ කියලා සල්ලේඛයක් ඇති කරගන්න කියනවා. ඊළඟට කියනවා පින්වත්නි පරේ අවිජ්ජාලෝ භවිස්සanti මයමෙත්ත අනවිජ්ජාලෝ භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ. මේ ලෝකේ අනුන් දැඩි ආසාවන්ගෙන් පෙළිලා ඉන්නේ. ඒ කියන්නේ අවිජ්ජාව කියලා මෙතන කියන්නේ අන්සන්තකයක් Tamange වේවා කියලා හිතෙනවා. අනේ ඒක මට තිබ්බනම්. වෙන කාට හරි ලැබෙනකොට හිතනවා ඔයාට ඔයකින් වැඩක් නැහැ. ඕක තියෙන්න තිබ්බේ මට මට තිබ්බනම් මන් දන්නවා. ඒ කියන්නේ අන්සන්තකයේ කෙරෙහි පින්නතුනේ ඇතිවන එක තමන්ගෙත් නෙවෙයි තමන්ට ලැබෙන දෙයක්කුත් නෙවෙයි තමන්ට සමහර විටකදී ඒ සඳහා සුදුසුකමකුත් නැහැ. නමුත් අන්සන්තකයක් අනුන්ට නොවි මටම වේවා කියලා දැඩි ආසාවන්ගෙන් පෙළෙනවා පින්නතුනේ. දැන් එයා එහෙම කැමැත්තක් ඇති කරගත්තට පස්සේ ඒ වෙනුවෙන් කේලම් කියන්නේ නැතු වේද? මේ එකක් මේක කාරණා 44ක් කියලා පෙන්නුවට මේ එක අසත් ධර්මයක් ඇති වුනහම මේ එක අකුසලයක් ඇති වුනහම පින්නතුනේ අනෙක් සියල්ල එකකට එකක් බැඳි බැඳි එනවා. ඒ අනුසන්තකය මටම වේවා කියලා දැඩි ආසාවකට ආපුහම අන්තිම තැනට එනකොට ඒ මිනිස්සයා මරලා හරි මට මේක ඕනේ කියන තැනකට එනවා. බැරි නම් හොරකම් කරනවා. හොරකම් කරලත් ගන්න බැරි නම් මරලා හරි ගන්නවා. අනේක විද අකුසලයන්ට එක් අකුසලයක් මග හදනවද නැද්ද? හිතලා බලන්න. එතකොට අපිට ඔක්කොම ඇති වෙන්න ඕනේ එකක් ඇති වුණත් ඒ එකෙන් අනෙක් ඒවා ඇති වෙන්න ඉඩ කඩ ඕන තරම් තියෙනවා. ඊළඟට කියනවා පරේ ව්‍යාපන්න චිත්තා භවිස්සanti මයමෙත්ත අභ්‍යාපන්න චිත්තා භවිස්සාමීති සල්ලේකෝ කරණියෝ මේ ලෝකේ අනුන් නිරන්තරවම භ්‍රාන්ත සිතින් එහෙමත් නැත්නම් ව්‍යාපාද බහුල සිතින් තමයි ඉන්නේ. කොයි වෙලාවෙත් නැසේවා වෙනසේවා ඇතමෙක් ඉන්නේ පින්නතුනේ ඒ අය සෑම තැනකම දකින්නේ නරකක්මයි. එයාලා හැම දෙයකම හැම කෙනෙක්ගෙම එයාලට පේන්නේ පින්නතුනේ වරදක්. කුමක් දිහා බැලුවත් ඒ බලන දෙයි වරදක් තමයි පේන්නේ. සියක් නමකට ධනක් දුන්නොත් සතුටු වෙන්න අනුමෝදන් වෙන්න කාරණා ලක්ෂයක් අතර එයාට පේන්නේ අඩුවක්. එයා ඒ අඩුව මැත්තේ තමයි ගැටි ගැටි ගැටි ගැටි ඉන්නේ. අනුමෝදන් වෙන කාරණා ඒකින් මගේ හැරෙනවා. පුද්ගලයෙක් දිහා බැලුවොත් ඒ පුද්ගලයාගේ හොඳ ගති 100ක් අතර එයාට අහුවෙන්නෙම පුංචි දෝෂයක්. ඒ නිසා ඒ පුද්ගලයාගේ හොඳ හොඳ දේ හැටියට දැකලා අනුමෝදන් වෙන්න තියෙන ඉඩ කඩ නැති වෙනවා. ඒ නිසා ඒවත් මේකටම අයිති පින්නතුනේ. ඊළඟට කියනවා පරිමිච්ඡාදික්ටි භවිස්සanti මයමෙත්ත සම්මාදික්ටි භවිස්සාමාති සල්ලේකෝ කරණියෝ. අනුන් මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි නමුත් මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වූ ලෝකයේ මම මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්ව සම්මා දිට්ඨියෙන් යුක්තව ඉන්නවා කියලා සල්ලේකේ ඇති කරගන්න කියනවා. අන්‍යෝ මිත්‍යා දෘෂ්ටිකයෝ වන්නාහුය මෙහිදී අපි සම්‍යක් දෘෂ්ටිකයෝ වන්නෙමුයි සල්ලේඛනය කළ යුතුය ඊළඟට කියනවා පින්වත්නි පරේ මිච්ඡා සංකප්පා භවිස්සanti මයිමිත්ත සම්මා සංකප්පා භවිස්සාමීති සල්ලේකෝ කරණියෝ මේ ලෝකේ අනික් අය වැරදි සංකල්පනාවන්ගෙන් තමයි යුක්තව වාසය කරන්නේ සංකල්පනා කියන්නේ සිතුවිලි වැරදි සිතිවිලි වලින් යුක්තව පින්වත්නි මේ ලෝකේ මිනිස්සු ඉන්නවා. මොනවද වැරදි? කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා නේද? නසන සිතින් කාමයේ පිළිබඳ සංකල්පනාවන්ගෙන් අන්න එවන් වූ සිටිවලි වලින් ඉන්නා වූ ලෝකයේ මම සම්මා සංකල්පනාවන්ගෙන් යුක්තව ඉන්නවනේ කම්ම සංකප්පය, අව්‍යාපාද සංකප්පය, අවිහිංසා සංකප්පය ආදී සංකල්පයන්ගෙන් සිතිවිලි වලින් මම මගේ හිත පුරවගෙන වාසය කරනවා කියලා තමන් පින්වතුනේ සල්ලේඛය කරන්න ඕන කියනවා. දැන් නැවත එකක් කියනවා. මොකද්ද? මේ ටික කරන්න නම් ඔබට ඔබේ සිත පිළිබඳ හොඳ විමසීමක ඉන්න වෙනවා. එතකොට අපි පරාමර්ශණය කරන්න වෙනවා හැම වෙලාවකදීමනේ. හරියට මොන වගේද? අපි හිතමු පින්වත්නි යම් කිසි වටිනාම භාණ්ඩයක් දැන් අපි හිතමු ගෙලේ පැලඳගෙන යනවා ඔබ වටිනාම මාලයක්. දීමන්ති අල්ලපු මණික් අල්ලපු මාලයක් බෙල්ලේ පැලඳගෙන යනවා. දැන් ගමනක් ගිහිල්ලා එනකන් මොකද කරන්නේ ඔබ? ඈ යන ගමන් හිමීට බලනවා ස්පර්ශ කරලා මේක තියෙනවද මේක නැද්ද? ගිහිල්ලා එනකම්ම ඉතින් දාගෙන ගියේ සැපේට වුණාට තිබුණු සැපයක් නෑ දැන්. ඇයි දැන් මාළේ විශ්වාසත් නෑ බෙල්ල විශ්වාසත් නෑ. නමුත් දැන් ඒ නිසා මොකද කරන්නේ? මෙයා මේක හැම වෙලාවකදීම ස්පර්ශ කර කර හිමින් සීරුවේ බලනවා මේක තියනවාද? මේක තියනවාද මේක තියනවාද එයා හැම වෙලාවකදීම මේ මාළය ඒ තරම් වටින නිසා ඒ පිළිබඳ සිහිය පවත්වා ගන්නවා මාළය ගැන එහෙමනම් අපි අපේ සිත කොහොම පරිස්සම් කරන්න ඕනද දැන් මේ ටික මතක තියාගන්න අපි මිච්ඡා සංකල්පනාවට ගියපු ගමන් සම්මා සංකල්පනා නැතුව සම්මා සංකප්ප ටික හොරු වරන් නේද කොච්චර කුසල් අපිට අහිමි වෙනවද බලන්නකො පින්නතනේ මාළ වගේ නෙමෙයි සසර පුරා පුරුදු කරපු පුහුණු කරපු කුසල ධර්මයෝ මොන තරම්නම් හුරු පැහැරගෙනද බලන්නකෝ පින්නතුනේ මේ ජීවිත කාලය තුලේ. අපි දන්නේ නැහැ. සමහර විටක අපි ළඟ තිබිච්ච ඊටාම අගනා සද්ධර්මයන් අපේ ජීවිත වලින් හිමින් හිමින් අතහැරිලා ගිහිල්ලා. ඇයි අපි මොනවා ගැන පරාමර්ශණය කරත් සමහර විටකදී අපි අපේ සිත ගැන පරාමර්ශනයක් නැහැ. දැන් මේ ටික දුරු කරගෙන සල්ලේකේ කරන්න නම් පින්නතුනේ හැම වෙලාවකදීම Taman Taman දිහාවට යොමු වෙච්ච net ඇතිව ඉන්න වෙනවා නේද ඊළඟට කියනවා පින්වත්නි පරේ මිච්ඡා වාචා භවිස්සanti මයමෙත්ත සම්මා වාචා භවිස්සාමීති සල්ලේකෝ කරණියෝ මේ ලෝකේ අනුන් මිත්‍යා වචන ඇතිවයි වාසය කරන්නේ නමුත් මම මිත්‍යා වචන අත්හැරලා සම්මා වාචාවෙන් යුක්තව ජීවත් වෙනවා කියලා සල්ලේකේ කරන්න කියලා. එතන සල්ලේකේ කියන්නේ නිවැරදි සම්මා වාචාවමයි. ඊළඟ කාරණේ කියනවා පින්වත්නි පරේ මිච්ඡා කම්මන්තා භවිස්සanti මයමෙත්ත සම්මා කම්මන්තා භවිස්සාමීති සල්ලේකෝ කරණියෝ. ඔන්න අපිට ඊළඟට සල්ලේකේ ඇති කරගන්න කියනවා මොකද්ද මේ ලෝකේ අනික් අය වැරදි වූ කර්මාන්ත වලින් තමයි ජීවත් වෙන්නේ. දැන් මේවා එකින් එක විස්තර කරන්නේ නැහැ ආරෂ්ඨාංගික මාර්ගයේ විවරණය කිරීමක් නොවන නිසා. සල්ලේක සූත්‍රයේ තුලම මේ සාකච්ඡාව නතර වෙන්න ඕන නිසා මෙතනදී මේ ටික විස්තර කරන්න ඉතාම සැකවින්. ලෝකයේ අනික් අය මිච්ඡා කර්මාන්තයෙන් ජීවත් වෙනවා. මිච්ඡා කර්මාන්තයෙන්. නමුත් මම සම්මා කම්මන්තයෙන් යුක්තව ජීවත් වෙනවා කියලා පින්වත්නි සල්ලේක ඇති කරගන්න කියනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කොහොමද පින්වත්නි? තමන් නිසාවත් න අත්ථ හේතු න පරස්ස හේතු න පුත්ත මිච්ඡේ න ධනං න රට්ටං තමන් හින්දවත් අනුන් හින්දවත් අනුන් හින්ද කිව්වම දරුවෝ නිසා දෙමව්පියෝ නිසා ඥාතියෝ නිසා හිතවත්තු නිසා මේ කවුරු නිසාවත් සැබෑ ධාර්මිෂ්ඨයා පින්නතුනේ කිසිම සමෘද්ධියක් අභිවෘද්ධියක් බලාපොරොත්තු වෙන්නේ අධර්මයෙන් නම් ඒ කියන්නේ සැබෑ ධාර්මිකයෙක් නම් ඔහු කියන්නේ නෑ මගේ දරුවන්ගේ බඩ පුරවන්නයි හොරකම් කළේ කියලා. දරුවන්ගේ බඩ පුරවන්නවත් එයාලා හොරකම් කරන්නේ මම් බඩගින්න නිසායි හොරකම් කළේ කියලා සැබෑ ධාර්මිකයා කියන්නේ තමන්ගේ බඩගින්න නිසාවත් සොරකම් කරන්නේ නෑ සැබෑම ධාර්මිකයා පින්නතුනේ. ඒ නිසා වැරදි කර්මාන්තයෙන් වෙන් වෙලා නිවැරදි කර්මාන්තයෙන් මං ජීවත් වෙනවා කියලා සල්ලේක ඇති කරගන්න කියනවා. පරිමිච්ඡා ආජීවා භවිස්සanti මයිමිත්ත සම්මා ආජීවා භවිස්සාමීති සල්ලේකෝ කරණීයෝ. මේ ලෝකේ අනෙක් අය වැරදි ලෙස දිවි පැවැත්වීම කරනවා. නමුත් වැරදි ලෙස දිවි පවත්වන ලෝකයා අතර මම වැරදි දිවි පැවැත්මෙන් තොරව නිවැරදි දිවි පැවැත්මක වාසය කරනවා කියලා සල්ලේක ඇති කරගන්න කියනවා. දැන් භික්ෂූන් වහන්සේලාගේ නම් වැරදි දිවි පැවැත්ම කියලා කිව්වහම කාරණා කීපයක් තියෙනවා. කුහනා, ලපනා, නේමිත්‍ති කතා එහෙම ඒවා තියෙනවා එක එක ඒවා. සමහර අවස්ථාවන් වලදී නිමිති කියනවා. ලපනා ඒ කියන්නේ යමක් ලබා ගන්න අදහසින් ಗುಣ කියනවා. ඒක වැරදි ආජීවයක් භික්ෂුවකගේ. කියන්නේ යමක් ලැබීම පිණිස වර්ණනා කරනවා නම් දායකයව ඒක නිවැරදි භික්ෂුවකගේ ජීවිකාව නෙමෙයි. ඊළඟට පින්වත්නි සමහර අවස්ථාවන් වලදී එපා එපා ඇති ඇති කියනවා. ඒ ඇති කියන්නේ ඇති හින්දාම නෙවෙයි මදි හින්දා. එහෙම වෙන්න පුළුවන්නේ. මොකද ඇති කියලා කිව්වහම ප්‍රසාදයටපත් වෙන හින්දා ඊටත් වඩා දෙනවනේ ප්‍රසාදයටපත් වුනහම. මේක මේ සිතත් එක්ක තියෙන ගනුදෙනුවක් පින්නතුනේ වචනත් එක්ක නෙමෙයි. එතකොට ඒවා වැරදි ලෙස දිවි පැවැත්වීම. තවත් සමහර අවස්ථාවන් වලදී පින්නතුනේ වචනෙන් කියන්නේ නමුත් කෙනෙකුට පෙන්වන්න පුළුවන් මේක ගිහි පැවිදි කාටත් පින්නතුන. ගිහි පැවිදි කාටත් මේක අදාළයි. ඒ කියන්නේ සමහර වෙලාවකදී අපි හිතමුකෝ පින්නතුනේ ඊටාම බොරලුත් සහිත වූ මිදුලක ඇවිදිනවා පින්නතුනේ බැලූ බැල්මට කෙනෙක් පැහැදෙනවා. හරි අල්පේච්චයි. හැබැයි එයාගේ හිතේ තියෙන්නේ මෙයා මේක දැකලා මට හොඳ සෙරිප්පු දෙකක් පූජා කරයි කියලා මට හොඳ අගනා සෙරිප්පු දෙකක් දෙයි කියලා නම්. එහෙමනොත් ඒක මිච්ඡා ජීවයක් වෙනවද නැද්ද? එහෙමනොත් ඒක මිච්ඡා ආජීවයක් වෙනවා. මේක සිතිවිල්ලත් එක්ක හරි පරිස්සම් වෙන්න ඕන පින්නතුනේ. මම කරන ක්‍රියාව කෙසේ වෙතත් මේ සිතිවිල්ල මොකද්ද? සමහර වෙලාවකදී මසැසට පෙනෙන ක්‍රියාව පිරිසිදුයි. නමුත් මසැසට පෙනෙන්නේ නැති සිතිවිල්ල සිතිවිල්ල අපිරිසිදුයි. ඒ වගේ තැන් අපි හරියට අනතුරේ වැටෙනවා පින්නතුනේ. ඊළඟට කියනවා පින්වත්නි පරිමිච්ඡා වායාමා භවිස්සanti මයමෙත්ත සම්මා වායාමා භවිස්සාමාති සල්ලේකෝ කරණියෝ මේ ලෝකේ අනුන් මිත්‍යා ව්‍යායාමෙන් මිත්‍යා වෑයමින් වීරයෙන් යුක්තයි. නමුත් ඒ අතර මම නිවැරදි වෑයමින් යුක්ත වෙනවා කියලා සල්ලේකේ කරන්න කියනවා. නිවැරදි වෑයම අංග හතරක් යටතේ වෙන්න ඕනේ. සතර සම්‍යක් ප්‍රධාන වීරය කියන්නේ ඒ කාරණයයි. ඊළඟට කියනවා පින්වත්නි පරේ මිච්ඡා සති භවිස්සanti මයමෙත්ත සම්මා සති භවිස්සාමීති සල්ලේකෝ කරණීයෝ අනුන් මිත්‍යා සිහියෙන් වැරදි සිහියෙන් යුක්තව ඉන්නවා නමුත් වැරදි සිහියෙන් යුක්තව ඉන්න ලෝකයේ මම නිවැරදි සිහියෙන් යුක්තව ඉන්නවා කියලා පින්නත් සල්ලේකේ ඇති කරගන්න කියනවා පරේ මිච්ඡා සමාධි භවිස්සanti මයමෙත්ත සම්මා සමාධි භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ මේ ලෝකේ අනුන් වැරදි සමාධියකින් යුක්තව ඉන්නවා කියන්නේ සමාධීන්ටපත් නොවිත් සමහරු සමාධියෙන් යුක්තව ඉන්නවා කියලා වැරදි තැන්වලටපත් වෙනවා වැරදි අවස්ථාවන්ට ගොදුරු වෙනවා පින්නතුනේ. එතකොට එතනදී තමන් නිවැරදි සමාධියෙන් යුක්තව වාසය කරනවා කියලා පින්වත්නි සල්ලේකය ඇති කරගන්න කියනවා නැවත කියනවා මේක සූත්‍රයේ තුල රැඳෙන්න ඕන නිසා කෙටි විස්තරයක් පමණමයි ඊළඟ කාරණේ කියනවා පරිමිච්ඡා ඥානී භවිස්සanti මයමෙත්ත සම්මා ඥානි භවිස්සාමාති සල්ලේකෝ කරණියෝ මොකද්ද මිච්ඡා ඥානී කියලා කියන්නේ සමහර වෙලාවකදී මේ ලෝකේ මිනිස්සු මිත්‍යා ඥානීන් යුක්තයි මිත්‍යා ඥානයෙන් යුක්ත වෙච්ච ලෝකයේ මම සම්මා ඥානයෙන් යුක්තව වාසය කරනවා. පින්වත්නි මේක විස්තර කරනවා දේශනාවේ අට කතාවේ සමහර අවස්ථාවන් වලදී අපේ ඥාණය යෙදෙනවා පින්වතුනි අනර්ථය පිණිස. දැන් අපි හිතමු බෝම්බයක් හදන්න ඥාණයක් තියෙන්න එපේ. නමුත් ඒ ඥාණය භාවිත වෙලා තියෙන්නේ අහිත පිණිසද හිත පිණිසද? අහිත පිණිස. එහෙනම් ඒක මිත්‍යා ඥානයක්. ඒක මිත්‍යා ඥානයක්. එතකොට මේ ලෝකේ සමහර අවි තියෙනවා ඒවා නිෂ්ක්‍රීය ක්‍රීමක් කරන්නත් බෑ හැදුවට පස්සේ. නේ? යම් දවසකදී පින්වත්නි මේක පුපුරවා හරපුවම අපි හිතමුකෝ මේ න්‍යෂ්ටික අවිප්‍රහාරයක් කිව්වම් පින්වත්නි මේක සඳහා මොනතරම් ඥානයක් තියෙන්න ඕනද? නමුත් ඒ ඥානය මොනතරම්නම් සත්ව ප්‍රජාවක් අනතුරේ හෙළලා තියෙනවද බලන්නකෝ. සමහර තැන්වලදී අපි අපරාධ කරපුවා පින්නතුනේ වීරකම් හැටියට අපි මනසට එකතු කරගන්නවා. අපි සමාජයේ ඉස්සරහ කරපු අපරාධ අපි ඒවා අපේ මනසට දී ගන්නවා වැරදි ඥානයක් හැටියට මේක මගේ ලොකු වීරකමක් කියලා. මං කරපු ලොකු දෙයක් කියලා. අන්න ඒ වගේ මිත්‍යා ඥාන වලින් යුක්තව ඉන්න ලෝකයේ මම නිවැරදි ඥානයකින් සම්මා ඥානයෙන් යුක්තව වාසය කරනවා. ඊළඟට කියනවා පරිමිච්ඡා විමුක්ති භවිස්සanti මයමෙත්ත සම්මා විමුක්ති භවිස්සාමීති සල්ලේකෝ කරණියෝ මේ ලෝකයේ සමහර අය වැරදි විමුක්තියකින් යුක්තව වාසය කරනවා මම මෙහි නිවැරදි විමුක්තියෙන් යුක්තව වාසය කරනවා කියලා සල්ලේකේ ඇති කරගන්න කියනවා. දැන් එතෙම් අවස්ථාවන් වලදී සමහර අය පින්නතුනේ විමුක්තිය හැටියට දැක්කේ වැරදි වැරදි පාරවල්. දැන් ඉහත කිව්වේ යම් ධාන සුවයන්ටපත් වුනහම ඒ අය හිතනවා මම කෙලෙස් සංසිඳෙව්වා. එතන තියෙන්නේ මිච්ඡා විමුක්තියක්. මිච්ඡා විමුක්තියක්. ඒ වැරදි ලෙස නොඒක ආකාරයෙන් නිවන විඳිනවා කියන අය දැන් බලන්න අර අවුරුදු 55ක් තිස්සේ අසුචි කමින් ඉඳපු කෙනා පින්නතුනේ. එයා හිතුවේ මං රහත් වෙලා. බාහ්‍ය දාරුචීරේ. බාහ්‍ය දාරුචීරේ හිතුවේ මං විමුක්තියට මම රහතන් වහන්සේ නමක්. හැබැයි ඒ හැමෝම හිතියේ මිච්ඡා විමුක්තියකද නැද්ද? මිච්ඡා විමුක්තියක. සම්මා විමුක්තියකට එන්න ඕනේ. එහෙම සල්ලේඛයක් ඇති කරගන්න කියනවා. ඊළඟට කියනවා පින්වත්නි පරේ තීන මිද්ද පරියුට්ඨිතා භවිස්සanti මය මෙත්ත විගත තීන මිද්දා භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ මේ ලෝකේ අනුන් තීන මිද්දෙන් යුක්තව වාසය කරනවා මම තීන මිද්ද දුරු කරලා වාසය කරනවා කියලා සල්ලේකේ කරන්න කියනවා තීන මිද්ද කියන්නේ එකක් හැටියට පෙන්වුවට දෙකක් වෙන්න උතුනේ තීන කියන්නේ එකක් මිද්ධ කියන්නේ එකක්. තීන කියන්නේ මොකද්ද? තීන කියලා කියන්නේ සිතේ ඇතිවන්නා වූ කුසීතකම. සිතේ ඇතිවන්නා වූ කුසීතකම. මිද්ධ කියලා කියන්නේ මොකද්ද එතකොට? ඒ සිතේ ඇතිවෙච්ච කුසීතකමම දිනවන්නට කයේ ඇතිවන්නා වූ පසුබැසීම. ඒකට කියනවා මිද්ධ කියලා. මේ දෙක හැම වෙලාවකදීම එකටම ඇති වෙන නිසා මේ දෙක එකක් හැටියට තීන මිද්ධ හැටියට හඳුන්වලා තියෙනවා. දැන් උදාහරණයකට බණ අහන්න යන්න කියලා ඉන්නවා වැහි පොද එක දෙක වැටෙනවා සිතට සිටිවිල්ලක් උපදිනවා යන්න බෑ කියලා. ඔන්න සිත පහුබැස්සා. දැන් සිත පහුබැස්සට පස්සේ මොකද වෙන්නේ? කොන්දක් ටිකක් අමාරුයි කොහොමත් යන්න බෑ කියලා ඔන්න කය පහුබහිනවා. දැන් අර හිතේ ඇතිවෙච්ච මන්දෝත්සාහීකම දිනවන්න කය පහුබහිනවද නැද්ද? කය පහුබහිනවා. දැන් සමහර විටකදී මම නම් අද පසඟ පිහිටුවලා වඳිනවා මයි කියලා හිත නැමුවොත් දනිස් නැමෙනවා. මට නම් දන් පසඟ පිහිටවන්න නම් බෑ කියලා හිත නැමුවේ නැත්තම් ඉතින් දනිස් කොහොමටවත් නැවෙන්නේ නැවෙන්නේ නෑ. හුඟකට තියෙන්නේ දන හිස් නැමෙන්නේ නැති එකක් නෙවෙයි පින්නතුනේ හිත නැමෙන්නේ නැති එක. මම කියන්නේ හැමෝම නෙවෙයි. ඒවා සකස් වෙන්න ඕන. ඒ හිත නැමෙන්නේ නැත්තම් ඒ හිත නැමෙන්නේ නැති නිසා නම් පසඟ පිහිටවන්නේ නැත්තේ ඒ හිත නමන්න තමයි වඳින කොට කියන්න කියන්නේ එහෙනම් මට දන ගහන්න බෑ අපේ හාමුදුරුවනේ මං ලෙඩෙක් කියලා. එතකොට හිත එතන හරි නමන්න බෑ. මං ලෙඩෙක් කියලා හරි. මොකද මේ හිත කෙලෙස් වලින් නැගිටවලා තියෙන පින්නතුනේ. මානය ආදී කෙලෙස් ධර්ම වලින් තමයි මේ හිත නැගිටවලා තියෙන්නේ. මේක නමන්න නම් මේ කෙලෙස් ධර්ම කෙලෙස් ධර්ම එකින් එක අයින් කරගන්න ඕනේ. ඊළඟට කියනවා පින්වත්නි පරි උද්ධතා භවිස්සanti මයමෙත්ත අනුද්ධතා භවිස්සාමීති සල්ලේකෝ කරණියෝ මේ ලෝකේ අනුන් උද්ධතා කියන උද්දච්චයෙන් යුක්තව වාසය කරනවා මම ඕන් අතර උද්දච්චකමින් තොරව වාසය කරනවා අනුද්ධතව වාසය කරනවා කියලා හික්මෙන්ද කියනවා මොකද්ද මේ උද්ධච්ච කියලා කියන්නේ උද්ධච්ච කියන එකේ ස්වභාවය තමයි ඉල්පෙන ස්වභාවය ඉල්පෙන ස්වභාවය මේක දේශනාවේ උපමාවක් පෙන්නනවා පින්වත්නි යම් රබර් බෝලයක් අරගෙන බිම ගැහුවොත් බිම ගහපු වේගයෙන් මේ රබර් බෝලය ආපහු නැගෙනවනේ උද්දච්චයේ ස්වභාවය එහෙමයි උද්දච්චයේ ස්වභාවය ධර්ම මාවතේදී උද්දච්චය ඇති වෙන්නේ පින්නතුනේ ඒ ධර්ම මාවත තුලින්ම උපදින්නා වූ දේවල් වලින් දැන් අපි හිතමු අරහත් ඵලයේ පිණිස වීරය කරන උත්තමයන් වහන්සේ නමකට පින්නතුනේ දිවස් පහළ වුණා කියලා. දිවස් උපදවා ගත්තට පස්සේ ආමම් පැවිදි වෙලා අවුරුද්ද දෙකක් යනකොටම දිවස් උපදවා ගත්තා කියලා ඒකින් උද්දච්චය හට ගන්නවා. ඒකින් උද්දච්චය හට ගන්නවා. එතකොට පින්වත්නි බලන්න ධර්ම මාවතේදීම ලැබෙන්නා වූ යම් යම් ඵලයන්ගෙන් කියන්නේ යම් යම් ලාභයන්ගෙන් අපිට උද්දච්චය ඇති වෙනවා. කෙලෙස් නසන මාවතේම කෙලෙස් වලට ඉඩ ඉඩ හැදෙනවා. ඒකයි කියන්නේ මේ ගමන පිරිසිදුවම අරමුණ निराවුල්ම කරගෙන යා යුතු ගමනක්. හරියට මොන වගේද? පින්නතුනේ අර තෙල් පාත්‍රයක් මුව විට දක්වා පුරවලා හිසේ තියලා වදකේකට කඩුවක් දීලා රජ කෙනෙක් මිනිස්සෙක්ව පිට කරලා අරිනවා නගර සෝභනීය නටන ගායන වයන තන මිනිස්සු පිරිලා ඕක මැදින් ගිහිල්ලා එන්න ඕනේ හැබැයි තෙල් බින්දුවක් හරි වැටුනොත් එහෙම කඩු පහර වදිනවා දැන් මෙයා මොකද කරන්නේ? නගර සෝබනිය නෙවෙයි කවුරු නැටුවත් පින්නතුනේ තෙල් බින්දුවක් හලයිද? ඈ හලන්නේ ඇයි හලන්නේ නැත්තේ? හලපු ගමන් පින්නොත්නි බෙල්ල කැපිලා යන පහර පාර වදින නිසා. ඒ වගේ පරිස්සමකින් පින්නතුනේ යන්න ඕනේ. හරියට කටු අකුලක යනවා වගේ පින්නතුනේ. කටු අකුලක යනකොට මොකද වෙන්නේ? දකුණු පැත්තට බර වුණොත් කටුපඳුරේ එහින් පැටලෙනවා. ඒ පැත්තෙන් බීරෙන්න කියලා වමට වැඩියෙන් බර වුණොත් එහින් වම් පැත්තේ කටුපඳුරෙන් පැටලෙනවා. ඒ නිසා මේ මනුස්සයාට සිද්ධ වෙනවා පින්වත්නි එකම එක ස්වල්ප මාත්‍රයක්වත් මේ පැත්තට මේ පැත්තට බර වෙන්නේ නැතුව නිර්වුල්වම පින්නතුනේ මේ කටුපඳුරු පිරිච්ච වනේ පහු කරන්න. දුෂ්කරයි. අතිශය දුෂ්කරයි. පින්වතුනේ අදට નિયમિત කාලය අවසන් වීම නිසාවෙන් සල්ලේක සූත්‍රය ආශ්‍රයෙන් සිද්ධවන මේ ධම්මානුපස්සනා දේශනාව අදට අවසන් කරනවා. මෙතෙන් සිට සූත්‍රයේ ඉතිරි දේශනාව එළඹෙන සතියේදී ඔබට ශ්‍රවණය කරන්නට ආරාධනා කරනවා. අදත් මේ උතුම් ධර්මානුශාසනාවේ පුණ්‍යවන්ත දායකත්වයේ දරන්නේ අපේ පින්වන්ත කමානී මායාදුන්න මෑණියන් රුක්ලන්ත මායාදුන්න පියතුමන් ඇතුළු ශ්‍රද්ධාවන්ත පින්වන්ත පිරිස අපේ හේමක මහත්මාණන්ගේ සංවිධාන ශක්තියෙන් යුක්තව ඒ පින්වන්ත සෑම සියලු දෙනාටම ඉක්මන් භවයකදීම උතුම් වූ ධර්මාවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ධර්ම ගෞරවයෙන් එක්වෙච්ච ඔබටත් මේ කුසල් නිදුක් නිරෝගී භව පිණිසත් හේතු වේවා සියලු දෙනා විසින් මේ රැස් කරගත් අප්‍රමාණ කුසල ධර්මයෝ දායකත්වයේ දරණ හැමටත් අපටත් සදේවක ලෝකයාටත් අමා මහ නිවනින් සැනසීම පිණිස වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා ඇති කරගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක් රක්ඛන්තු ත්වං සදා පුරා අවුරුදු 25ක් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා අභිවාදන සීලිස්ස නිච්ච චං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතෝ